ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ කර්යාපිටිය තලහිටි මුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කොරගස් අගාරේ ධම්මකන්ද ස්වාමින්දයන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස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 द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि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 සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා සානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරා මේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය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 දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්තපරි සම්විදේ ඥානං බුද්ධ ඥානං ධම්මපරි සම්විදේ ඥානං බුද්ධ ඥානං නිරෝධේ පරි සම්විදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පරි සම්විදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත් සංඝාසයානුසේ ඥානං බුද්ධ ඥානං යමකපාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියාය ඥානං බුද්ධ ඥානං සබ්බඤ්ඤත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේ ඥානේ සමන්නාගතං බුද්ධං සරණං ගච්ඡාමි තම් භගවන්තං සිරසා නමාමි ආදිද්දස්මින් අගාරස්මින් යම් නීහරති භාජනං අන්තස්සෝති අත්ථාය නොචයං සත්තඩයිලති ඒවමාදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච නීහරේ තේවදානේන දින්නම් හෝති සුනීභතං දින්නම් සුඛඵලං හෝති නාදින්නම් හෝති තං තථා චූරාහරන්ති රාජානෝ අග්ගී දහති නස්සති අත අන්තේන ජහති ශරීරං සපරිග්ගහම් ඒත දඤ්ඤාය මේධාවි භුඤ්ජේත ච තති දදේත ච දත්මාච භුක්මාච යතානුභාම් අනින්දිතෝ සග්ග මුපේති ඨානංති කාර්මික පිළිතුරු දැන් ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ඒ ධර්ම ශ්‍රවණය කරනකොට මුලින්ම අපි හිතර ගන්න ඕන එකක් තමයි ඒ ධර්මයේ කෙරෙහි ගෞරවයේ සැලකිල්ල ඇති කර ගන්න ඕන. ශ්‍රද්ධාව විශ්වාස තුන්වන් කෙරෙහි විශ්වාසයේ තිබුණු තරමට මේ අපට ධාරණය කරගන්න ලේසි. ඒක පිළිගැනීමක් ඇති වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ඒකාන්තයෙන් අපට මෙලොවට පරලොවට සැලසිල්ල වෙනසම හේතු වෙනවා. අපේ සියලුම දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් මේ ධර්මයේ තුල තියෙනවා. මේක වරදින්නම නැති මාර්ගයක් දුකින් එතර වෙන්න තියෙනවා. මේ මෙහා මේ ධර්ම මාර්ගයෙන් පිට කිසිම දෙයක් අපට සැනසෙන්න හේතු වෙන්නේ නැහැ. මේ අවබෝධය අපි ළඟ තියෙන්න ඕන. ඒ කියන්නේ ධර්මය ඉගෙනගෙන ඉවරලා ඒ ධර්මය අනුව හිතාගෙන යනකොට අපිට පේනවා ලෝකයේ ස්වභාවය. පවතින ලෝකයේ තියෙන தත්ත්වය. ඒ පවතින ලෝකයේ தත්ත්වය මොකද්ද? හැමතිස්සෙම යමක් විනාශ වෙලා, කෙල්ල බිඳලා විනාශ වෙලා යන තුරුවා. යමක් හටගත්තා නම් හටගත්ත දේ විනාශ වෙනවයි කියන අවබෝධය අපට ඇති වුණොත් ඒව දෙන්නේ අපි විශ්වාසය තියන්නේ නැහැ. తాවකාලික පැවැත්මට පමණයි. ඊළඟට අපි විශ්වාස නැති දෙයක් අයින් කරපුවම විශ්වාසවන්ත දෙයක් එකතු කරගන්න බලන්න ඕනේ. ඒ තමයි ධර්ම මාර්ගය. මේ ධර්මයේ මාර්ගයේ ගමන් ධර්ම මාර්ගයේ ගමන් කරපුවාම කවදාවත් විනාශ නොවන කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති මැරෙන්නේ නැති සදාකාලික සැනසෙල්ලක් ලැබෙන ස්වභාවයකටපත් වෙනවා. ඒ ස්වභාවය බුදුහාමුදුරුව අවබෝධ කරගෙන ඒ தත්ත්වයටපත් වෙන අපට දේශනා කළා. ඒ වගේම විශාල පිරිසක් ඒ தත්ත්වය ලබාගෙන සාක්ෂාත් කරගෙන අපට ලෝකයට ප්‍රකාශ කර හරියටම හරි. මේ මාර්ගයේ වරදින්නෙම නැති මාර්ගයක්, නිවැරදි මාර්ගයක් අපිත් මේ අනුගමනය කරලා අපිත් ඒ සුවය ලබලා තියෙනවා. එතකොට මේ ප්‍රකාශන නිසා අපි හිතන්න පටන් ගන්නවා මේ ධර්මාර්ගය. කල්පනා කරලා ඒ මාර්ගේ යොමු වෙනවා මාර්ගයට යොමු වෙනවා මාර්ගයට යොමු වෙගෙන යනකොට බුද්ධිමත් එක්කනට තේරෙනවා පැහැදිලිව මෙතෙක් ආපු මාර්ගයේ ස්වභාවය මෙතෙක් සැලසිල්ල කරා සතුට කරා අනුගමනය කරපු පිළිවෙල මොකද්ද එයින් ලැබිලා තියෙන දේ ප්‍රයෝජන ප්‍රයෝජන මොනවද කොච්චර කාලයක් ඒ ප්‍රයෝජන අල්ලා හිටිනවද ඒකේ ස්වභාවය මොකද්ද එයා දකින්න ඊළඟට මේ මාර්ගය අපි සෑහෙන දුරට කරගෙන යනකොට ඒකේ මේකේ හොඳ වෙනස දකින්න ආන් එතකොට බුද්ධිමත් එක්කනට තෝරගන්න පුළුවන් බැරි කාලයක් අල්ලා හිටිනවා. දීර්ඝ කාලයක් සැනසෙල්ල ලැබෙන මාර්ගය මොකක්ද කියලා. ඉන්පස්සේ මේ පුද්ගලයා ඒ මාර්ගයට අවතීර්ණ වෙනවා බහිනවා. එහෙම Tamanට Taman අවබෝධ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනකොට අවබෝධ කරගන්න පුළුවන් වෙනකොට කවුරු මොනවා කිව්වත් ඒ මාර්ගය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නේ නැහැ. ඒ පුද්ගලයාම දන්නවා ඒකේ தත්ත්වය. කාටවත් ගාල්ලක් දීලවත් වෙන වෙන දේවල් දීලා ඒ මාර්ගයෙන් පැත්තකට හරවන්න. ඒ බෞද්ධය කියලා කියන්නේ අන්නේ තමයි. හරියට මගට බැස්සට පස්සේ පුජ්‍යල තම බලාපොරොත්තු වෙන මාර්ගය ගමන් කරනවා. මේක දැන් මේ බණහන පුජ්‍යලයා තුළ තිබිය යුතු ගුණාංගය. ඉස්සරලා කරුණ ඉගෙන ගන්න ඕන, හිතේ තැම්පත් කර ගන්න ඕන, ඒ වගේම හිතන්න ඕන. කල්පනා කරන්න ඕන. සිහියෙන් යුතුව ගැන හිතන්න ඕන. සති සම්පදන්නේ යෝනිසෝ මනසිකාරය. නොවන යුක්තව කල්පනා කරන්න ඕන. ඒ වගේම ගත්ත දේ නොකඩවාම අරගෙන යන්න පුළුවන් ශක්තියකුත් තියෙන්න ඕන. යම් තාද්ද මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ඒ තාක් මම මේ උත්සාහය අත්හරින්නේ නැහැ කියන්නේ. දැඩි උත්සාහයක්, දැඩි අදිෂ්ඨානයක් තියෙනවා. හොඳ විමසිලිමත් ගතියක් තියෙන්න ඕන. කරන කටයුත්ත ගැන සැලකිලිමත් භාවයක් තියෙන්න ඕන. නිතර බෝධිසිය තියෙන්න ඕන. අඩුපාඩු වෙන තැන වැරදිච්ච තැන හදාගන්න. මේ විදිහට ගමන් කරන එක්කෙනාට පුළුවන්කම ලැබෙනවා මේ නිවන් මාර්ග ලබා ගන්න. අන්නේ මාර්ගයක් තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා කවුරු කවුරු ඔය සිහි කල්පනාවෙන් තන්පත් සිටකින් මේ බණ ටික අහන්න ඕනේ. අහලා හිතේ ධාරණය කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්න ඕනේ. එහෙමනම් ඔබට මම මේ ධර්ම මාර්ගයේ කරුණු පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙනවා. හැමදෙනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා යමා මහ නිවන ලබා ගන්න හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මුලින් මතක් කළේ ඒ ධාතා ධර්මයේ අංගුත්තර නිකායේ ආදිත්‍ය සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ධාතා ධර්මයේ මේක අපි කෙටි තේරුම ඉගෙන ගමු බලන්න. ජීවිතේ ඉගෙනගත්තාම අපි ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? පුළුවන් තරම් බඩු එළියට දාගන්න උත්සාහ කරනවා. මොකද පිච්චුනහම වැඩක් නැහැ. ගත්ත දේ ප්‍රමාණය හැටියට අනාගතයේ සුරක්ෂිත භාවය තියෙන පිළිසෙයි. සමහර විට කුජලයාගේ ඇදිවතර පමණ සීමා වුණා නම් ධාම දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. බල ගොඩාක් ඇදලා ගත්තා නම් ඒ ප්‍රමාණයට කුජලයාගේ අනාගතය සකස් කරගන්න පුළුවන්. අපේ මේ ජීවිතයේ නැති ලෝකයක් විතරම කිලි අරගෙන තියෙනවා. කියන්නේ ගිනි 11ක් තියෙනවා කියන්නේ. එතන ජීවිතේ යම් දෙයක් එළියට දා ගන්න ඕන. මේකට කවල පොවන අන්දන බල සේර විනාශ වෙනවනේ. පාවිච්චි කරන සියලු දේවල්. එතන අපි කරන්න ඕනේ මොකද්ද? ඒකට විනාශ වෙලා යන දේ දාන ආදි වශයෙන් අපි කටයුතු කරන්න පින්කම් වල යෙදෙන්න ඕන. දුන්නාම තමයි සැප ලැබෙන්නේ. නැත්තම් අර කර පිච්චිලා ගියව ඔක්කොම විනාශුණා වගේ නුදුන්නොත් සැප ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් බැලුවොත් අපි හම්බ කරන වස්තුව මේ කාකාරයෙන් විනාශ වෙනවා. බලන්න හොරුංගා හොරු ගන්නවා රජුරෝ ගන්නත් පුළුවන් ඉන්නේ විනාශ වෙනවා අපර සම්බන්ධ සියලු දේවල් ශරීරයක් විනාශ වෙන්නේ නැද්ද මේ මේ කාරණය දැනගත්තු බුද්ධිමත් එක්කෙනා තමන් වස්තුව ප්‍රයෝජන ගන්නවා ඒ අතරතුර දෙන්නත් පුරුදු වෙනවා තමන් ප්‍රයෝජන ගන්න ගමන් පින්කම් වලට යොදා ගන්නවා දැන් මේක තමයි මේ ගාථාවේ කෙටි තේරුම අපි මේක විස්තර වශයෙන් සාකච්ඡා කරමු බුදුහාමුදුරුවෝ අපේ ජීවිතේ ගේකට උපමා කරලා තියෙනවා. ඒ කියන්නේ ගියත් පැරණි ගෙවල් හදන හැටි අපි කියමු. දැන් මේ කාලේ පැරණි ගෙවල් හදන හැටි. ඉස්සෙල්ලාම කරන්නේ <clears throat> අතිවාරම කපලා කණු හිටවනවා. ඒ කණු හිටවලා වරි වරිච්චි බඳලා ඊට පස්සේ කටු මැටි දෙමැටි ගහලා කපරාරු කරනවා දොර ජනෙල් දාගන්නවා දන්නවනේ. ඔකරකින් ප්‍රධාන දොරටුවක් තියෙනවා ඇතුල් වෙන එක තියෙනවා පිට වෙන දෙනොට තියෙනවා ඊළඟට අපේ ගෙදර නොයි පිළියෙට කාමරක් තියෙනවා මේ වශයෙන් අනේ වගේ තමයි අපේ මේ ජීවිතේ ලැබිච්ච ගෙදර ඒ කියන්නේ අපේ ශරීරයේ ඇටකෝ ඇටකායල තියෙන 300ක් ඒ වගේ සමහර වදිගාය සමහර කොටයි මහතයි දැන් මේ ඇටකායල ටික තම් ඒ පිළිවෙලට තියලා නහර නැමැති වැල් වලින් මේක බඳින. බැලහක් කළා ඔය මස් නැමැති මැටි වලින් කටු මැටි දෙමලි ගන්න. මේක මැටි ගහනවා වගේ මස් වලින් සම්බන්ධ කරනවා. තජයක් අදනකොට යම් යම් තැන් වල ඉස්සර ඉස්ලක් හැඩ වැඩ වෙන්න දාලා තියෙනවනේ. අනේ වගේ මස් වලත් අපේ ශරීරයේ යම් යම් තැන් වල වැඩියෙන් අඩුවෙන් තියෙනවා. මට්ටම් කරලා තියෙනවා. ඊට පස්සේ මේක කපරාරු කරනවානේ. ඒක අපරාධ කරනවා කියන්නේ හැමකින් වහලා තියෙනවා. ඊට පස්සේ Taman කැමැති පාටක් දාගන්න. ඒ ඉතින් අපි කියන්නේ කළු පාටයි සුදු පාටයි තලෙළු පාටයි කියන. ඒ වගේම මේ ගෙදරට ගෙදර තියෙන දොරජනේ ප්‍රධාන දොරටුව තමයි අපි මේ මුඛය. ඊළඟට පිට වෙන දොරටුව අපි ගැන කියන්න ඕනේ නැහැ. අපේ ගෙදර තියෙන ජීවිතේ නැමැති ගෙදර තියෙන දොරවල් නවයක්. අවද්වාරය කියලා කියනවා. එතකොට අපි ඇස් වලින් මොකද කරන්නේ? නාසයෙන් කරන්නේ වාතාශ්‍රය ගන්න. ඇස් වලින් එළිය ලැබෙනවා. ශබ්ද කනෙන් අහනවා. දැන් යම් යම් දේවල් ශරීරයට ඇතුල් කරනවා කටින්. පිට වෙනවා මේ දේවල්. දැන් එතකොට මේ ගෙදරක දොර ජනේල දාලා තියෙනවා. ඉදිරිපස්ස හොඳට දකුණු කල් විදියට හදලා තියෙනවා. මල් පොත් එහෙම තියලා තියෙනවානේ. කාටත් ප්‍රිය වෙන විදියට. ඒ වගේ මේ අපේ ගෙදරත් බොහොම ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ කොහොමද? බලන්න ඔය කනට කරාම දාන සමහරට ඇස් පෙනුනත් ලස්සනට කණ්ණාඩියක් දානවා. ඔරලෝස් බඳිනවා කටුව වැඩනකොටත් ඔරලෝසුවක් බඳිනවා. විවිධ ආභරණ දමා ගන්නවා. ඇඳුම් පැළඳුම් බලන්න ඉස්සරහා පැත්ත දානකොට වයි වාරං මොස්තර දානවනේ. මොනේ පවුඩර් දානවා, සෙන්ට් දානවා. ඇඟිලට මුදු දානවා. දැන් වැඩි බැලුවොත් අපේ මේ ඉස්සරහා පැත්තට තියෙන වැදගත්කම දීලා තියෙන එක. වටිනාකමක් දීලා තියෙනවා. අගය කරලා තියෙනවා. අනිත් ඉන්නම් වලට වඩා. නැද්ද? අපේ බාහිර ගෙදරට ඉස්සරහා පැත්ත දෙන වටිනාකම අපේ මේ ජීවිතේ නැමැති ගෙදර ඉස්සරහා පැත්තට ඒව දාලා තියෙනවා. ඒ ලස්සනට පැහැපත් විදියට, ප්‍රසන්න විදියට, දකුණු කළු විදියට කාටත් ප්‍රියමනාප වෙන විදිහට සකස් කරගෙන තියෙනවා ඉස්සරහ පැත්ත. එතින් ඊළඟට දේක තියෙන දෙපැය ප්‍රධාන වශයෙන්ම කුස්සියක්. ඒ කුස්සිය වයින් වර ගිනි අවුල ගන්නවා. කැමරට ඕන කරන දේවල් කපල කොටලා සකස් කරගන්න ඕනේ. ඊළඟට අපේ මේ ගෙදරත් අපේ ගෙදරත් කුස්සියක් තියෙනවා. ඒ මේ කුසල බඩගින්න අපේ බාහිර ගෙදර වරින් වර ගෙන නිමලා පත්තු කරගන්නවා. නමුත් අපි මේ ජීවිතය නැමැති ගෙදර තියෙන කුස්සිය ගින්දර උපදිනකොට යම් ගින්නක් හටගත්තද මරණය දක්වාම ඒක නොනවති නොනිමි පවතින ගින්නක්. ඒ නිසා නිතරම මේකට ආහාර පාන උයන්න ඕන. නැත්තම් පිච්චිල යනවා විනාශ වෙනවා. ඒක නිසා නිතර නිතරම මෙතන ආහාර පාන දාන යන්න ඕන. අර වගේ සමානයක් දෙකක් වුණත් අපර උයන් නැතුව ඉන්න බෑ. දවසට කීප වාරක්ම මේ කුස්සියට දාලා ඉන්න ඕන. මේ කුස්සියේ සංසංකමක් නැහැ, පිරිසිදුත් නැහැ. නොයිකිරි සතුනුත් ළඟිනවා. කැරපොත්තන් වුණා සමහරට මීයෝ වගේ සත්තු නිතර නිතර මෙතන කණ්ඩ බොල කණ්ඩ දිනවනේ. එසයි ඉන්නවා. දැන් අපේ ගෙදර කුස්සියට අරගොල්ලෝ අපි ගන්නවනේ බලන් වලට දාන්නේ කපල කොටලානේ. කී දාලා තුන පහ දාලා ඒදලා ලිපිය තියෙනවා. අර තමයි හරි ගැසල ගන්න. ඒ වගේ අපි මොන විදියට උයලා තිබුණත් මේ දත් කටට අරගෙන දත් වලින් කපන්න ඕන. ඉතින් හිම් වල හපලා කැලත් එකක් මිශ්‍ර කරලා මේක ආය කුස්සියට යවනවා බොක්ක ඇතුළට. ඒකෙත් තව තව જાති කලවම් කරලා අර ජඩරාග්නිය සම්බන්ධ කරගෙන පැය ගණනාවක් මේක කලවම් කරනවා උයනවා හැඳි ගන්නවා වගේ එහාට මෙහාට කර කර මේක හොඳට උයා ගන්නවා රසව ගන්නවා දැන් අපි කුස්සිය කැම ටික හැදුවාම ප්‍රධානම කොටස කියන්නේ කැම මේසට යවන එකනේ ඒ මොකද ඒ ප්‍රධාන හරිය කාලා ගෙදර ඉන්න අය හොඳ ශක්තිමත් වෙලා හොඳට වැඩපොළ කරනවා ඒකට මේ ඒගොල්ලන්ට කැම හොඳ ටික දෙන්නේ ඒ වගේ මේ අපේ මුඛ්‍යදී හදන ආහාරවල රස ඕජාව කෙලිම ලේ වලට යවනවා. ලේ වලට යවලා මේ ආයතේ දෙන ස්තන්නාසාදී ඉඳුරන් තියෙන අවයව සර්මේ වස්තුව පෙනහැල්ල, වග ගොඩු අප්මාසය ආදී මුළු ශරීරයේ ආයතන ඔක්කොම වර්ධනය කරන්න ශක්තිමත් කරන්න මොකෙන්ද? මේ කුස්සිය වෙන ආහාර වලින් ඇති වෙන ඕජාව නිසායි. එතකොට එහෙම ප්‍රධාන කොටස ඇරලා අපි උයලා සමහර ද්‍රව්‍ය තියෙනවා ආහාර දාණය. හොදලා දාන වතුර තියෙනවා. අනේ අපි දාන්නේ වෙන වෙනමනේ. වතුර එකට කුණු කුඩු කොටේම දාන්නේ නැහැ වතුර. අනේ වගේ අපේ මේ කුස්සිය අපේ ජීවිතේ කුස්සිය තියෙනවනේ. ඒකෙත් තියෙනවා ද්‍රව්‍යමය අසුචි කියන කොටස වෙනම දානවා මුත්‍රා කියන කොටස දානවා. මේ ගෙදර නිතර සුද්ධ කරගන්න ඕන එක හරි අපවිත්‍රයි. අපිරිසිදු වෙනවා. ඒක හොදට සුද්ධ කරලා මකුළු දුර කරලා හොදලා දාන්න ඕනේ. නිතර නිතර හොදන්න ඕනේ. ඒ වගේ අපේ ආහාර බොක්ක තියෙනවනේ. ඒ ආහාර බොක්ක නිතර සුද්ධ කරන්න ඕනේ බඩ විරේ කිරීම ආදි වශයෙන්. ඒ ජරාව පිටුනේ නැත්තම් සෑහෙන ගැටලුවක්, පීඩාවක්, අසනීප, ලෙඩදු කරදර ඇති වෙනවා. අර මම මුලින් මතක් කළානේ මේ කුස්සිය නොඑක් සතුන් ඉන්නවයි කියලා. මේ අපේ ගෙදර කුස්සියේ 80 කුලයක මනුස්සයෙක් ඉන්නවා. මේ පණුව කොහෙද උපදින්නේ? දැදුවගේ කොහෙද තියෙන්නේ? මේ ආහාර භුක්තුවල. එතකොට උන් මල පුත්‍ර කරන්න යනකොට එළියට යන්නේ නැහැ. ඒ කරන්නේ මේක ඇතුළෙමයි. එතකොට නරුණාම මලකුණු දාන්නේ ඒක ඇතුළෙමයි. අපි ගන්න ආහාර වලින් තුනෙන් එකකටත් වැඩි ප්‍රමාණයක් කියන්නේ පණුවන්ට තමයි යන්නේ. අපි මොච්චර කෑවත් තුනෙන් එකක් ඒගොල්ලෝ කනවා. ඉතින් අපි ඔය කුස්සිය තත්ත්වයම අපි පැහැදිලි කරගත්තා. අර කුස්සියේ මේ කුස්සියේ වෙනසක් නැහැ. එතකොට මේ කුස්සිය ළඟම තියෙන වැදගත් අංශ දෙකක්. මොකද්ද? බැසිකිලියයි කැසිකිලියයි. අපේ ගවලවත් නැත් ළඟම තියෙනවා නේද? ඈතින් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ කුස්සිය ළඟම මෙතන වැසිකිලියයි කැසිකිලියයි තියෙනවා. අපි වාසය යන්න යන මොකද අපිට වෙන්නේ? මේ වැසිකිලි පරණ වෙනවා. පරණ වෙනකොට ගඳ ගහන්න පටන් ගන්නවා. දුරු වෙනවා. දැන් ඉතින් ඒක ඒක පාවිච්චි කරන්න බැරි තරමට මහා දුර්වල තත්ත්වයකටපත් වෙනවා. වැසිකිළියක් විතර සුද්ධ කරන්න බෑ. අනිවාර්යයෙන් අර බෙහෙත් දාලා සුද්ධ කරන්න වගේ අපිත් මේ මල පහ කරන්න මුත්‍රා යන්න බෙහෙත් එක දාන්න විතර විතර. ඒ සුද්ධ පවිත්‍රතාවය අපි හොඳට කරගත්තේ නැත්තම් මේ අබල දුබල වෙලා යනවා. බෙහෙත් බොන්න ඕන සුද්ධ පවිත්‍ර කරගන්න ඕන. ඔන්න ඔය විදිහයි දැන් අපේ ගෙදර තොත්පේ. අර ගෙදරයි මේ ගෙදරයි වෙනසක් නැහැ. අපේ ගෙවල් වල ඉන්නවනේ මූලිකයෙක් කවුරු හරි ඉන්න බෑ. ගෙදර කවුරු නැත්තම් පාළු ගියක් නේ. ගෙදර ඉන්න මූලික කවුරු හරි කෙනෙක් ඉන්නවා. එයාට ඕන හැටි තමයි ගෙදර මේ පාවිච්චි කරන්නේ. ඒ වගේ අපේ ජීවිතේෙම ගෙදර ඉන්න මූලිකයෙක් කවුද මේ? හිත. හිතට ඕන හැටි තමයි මේ ශරීරය සකස් වෙන්නේ. බලන්න, අහන්න, විඳින්න, කෑම කන්න, ගා ගන්න වැඩපල කරන ඔක්කොම කරන්නේ මේ ශරීරය පාවිච්චි කරන්නේ කොහොමද? හිතට ඕන හැටියට. හිත මුදිය ගත්තොත් එහෙම අර ගෙදර පාරකයා ගෙදර ඉඳාගත්තාම ගෙදර වෙන වැඩක් මොකවත් වැඩක් නැහැ. අනිත් අයත් බුදියනවා. එහෙම නිකන් ඉඳාගත්තාම ගෙදර වැඩක් වැඩක් නැහැ. වැඩ පටන් ගන්න මූලිකයි අනපරිදි. දැන් නැගිටපු වෙලාවේ ඉඳලා බලන්න අහන්න විඳින ඔක්කොම කරන්නේ යන්නේ එන්න ගන්න, ගහ ගන්න, මරා ගන්න, රණ්ඩු වෙන්න, දබර වෙන්න උනත් අනිත් අනිත් දේවල් වලට යොමු වෙන්නේ කවුද? මේ හිතයි. එතකොට අපි තව ටිකක් බලමු අර ගෙදර ගැන. අන්ත ගයක් හදාපුවාම ඒ ගෙදර බොහොම පරිස්සමට තියාගන්නවා. කිම්තු වෙන්න දෙන්නේ නැහැ. පැල්ලම් ගහන්න වෙන්න දෙන්නේ නැහැ. විතරම සුදු පවිත්‍රතාවය තියෙනවා. කඩේ කොලයක්වත් වැටවට කැමති නැහැ. ඒ වගේ අපි පුංචි කාලේ තරුණ කාලේ හිමි නෙවෙයිද? අනිත් අයත් අපි පොළඹ ඕනේ ලස්සන වෙන්න. යම් යම් ගැන දීලා කුරුලෑවක් හිමි වෙන්න දෙන්නේ. ඉසගේ ටිකක් සුදු පාට වෙන්න එහෙම දෙන්න. ඒවට බෙහෙත් දාන්න නැත්නම් ගල වල දානවා. ඒ වගේම මූණෙත් බැලුවත් හැම පැත්තෙම බලන්නේ ශරීරේ දුර්වල වෙන්නේ නැතුව ලස්සනට වෙන්න, ප්‍රසන්න වෙන විදිහට තියාගන්න බලන්න. ඒ තරුණ කාලේ නෙමෙයිද? ආ. ඒකට තරුණ කාලේ අපේ ශරීරයේ ලස්සනට ඉස්සරහා පැත්ත ශරීරයේ ලස්සනට තියාගන්න වගේ අර බාහිර ගියත් අලුත හොඳට ලස්සනට තියාගන්න. කල්ලම් වෙන්න දෙන්නේ නැහැ. හොඳට ඇඳ පැළඳගෙන ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. එතකොට මම කොහොම තරුණ කාලේ යනකොට හැමදාමත් ගෙදර මම අර මුලින් මතක් කරානේ. කොයිම දෙයක්වත් එක විදිහට පවතින්නේ නැහැ. සබ්බේ සංඛාර අනිච්චා. යම් කිසි සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. යමක් හටගත්තා නම් නැතිවීමත් ඒකම තියෙනවා. ලස්සන හැමදාම නැහැ. තරුණ භාවය හැමදාම නැහැ. නිරෝග භාවය හැමදාම නැහැ. හැමදාම ජීවත් වෙන්නත් බෑ. කවදා හරි කොහොම හරි මැරෙන්න ඕන. මැරෙනවමයි. ඒක මට විතරද නෑ. මුළු ලෝකයම සිද්ධ වෙන දෙයක්. දෙයාගත් උපදිනවා, වෙනස් වෙනවා. ආ පැවැත්ම කියන්නේ වෙනස් වීමත් එක්කම. ඊළඟට මැරිලා යනවා. මේක සමස්ත ලෝකයටම සිදු වෙන දෙයක්. මට විතරක් නෙමෙයි. අනේ ස්වභාව ධර්මයේ දැන් මේ ගෙදරටත් බලපානවා. දැන් මේ ගෙදර ක්‍රමක්‍රමේ පරණ වේගන යනවා. දැන් ඒක උඩ පරණ වේගන යනකොට අපිරිසිදු භාවය තියෙනවා දැන්. අර ලස්සන නැහැ. දැන් දැන් කඩතොළු හැදෙනවා. දොර ජනලු දැන් මේව කනවා. අර මැටි පිටිනේ නිසා මේව කුඹස් බඳිනවා. යදා නෙමෙයි වහලයක් දැන් ලීදලු මුල්ලෝ ගහලා දැන් විරාපත් වෙලා පාත් වෙලා. වහලේ පොල්ලතු දැන් දෙමෙන්න පටන් ගන්නවා. අර ඉස්සර තිබුණු වටිනාකම දැන් අඩු වෙගෙන යනවා. මෙන්න ගෙදර දුර වෙගෙන යනකොටම මේ ගිහිමියාට ඒ දෙරින් අයිතිකාරයට මේක එපා වෙනවා. එයා දැන් තරම් මට්ටමක දුර්වල තත්යකටපත් වෙන මේක පවත්වා ගන්න බෑ. දැන් එයාට මහාන් සෑහෙන මහන්සි කාලයක් තිස්සේ මේ ගේ පාවිච්චි කරලා සෑහෙන දුකක් විඳිනවා මෙයා. මේ හදාගන්නත් පවත්වා ගන්නත් මහා දුකක් විඳ මුලදී. ඊට පස්සේ මේකේ ද්‍රාවය වෙනකොට ඊටත් වඩා දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රධානය වෙහෙසටපත් වෙන නිසා දැන් මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ. මුලදිටම උද්‍යෝගය නැහැ. ඕනෑකම නැහැ. සකස් කරන්න උත්සාහ ගන්න. එයා කල්පනා කරනවා මේ ගිය මොන විදිහට තිබුණත් දැන් නම් කඩා හැලෙනවා. ඉලාපත් වෙලා යනවා. ඒ නිසා මම දැන් මේ අලුතෙන් ගෙදරක් හදා ගන්න ඕනේ කියලා එයා කල්පනා කරනවා මුදල් එකතු කරන්න අරවට යන වියදම අඩු කරලා වියදම් කරන්නේ නැතුව දැන් සල්ලි එකතු කරනවා මොනවාද බරුමුට්ටු එකතු කරනවා අලුතෙන් ගියක් හදාගන්න. දැන් අපි ජීවිත මේ ජීවිතය ගැන බලමු. මේ සිතන දැන් තරුණ කාලයේ කිමින් කිමින් ජීවිගෙන යනවා. වයසට යන පටන් ගන්නවා. එතකොට මොකද ඇහැපෙන්නේ, කනෙන්නේ. එතකොට අතපය දුරවලයි. අපන්න බෑ දැන්. ඒ සුදු පාට වෙලා. වලංගු නැහැ. දැන් ලේඩ හරියට දුරවලයි. කවුරු හරි අල්ලගෙන යන්න ඕන. හැම වෙලාවෙම මොකක් හරි ලේඩක් එතකොට මේ විදිහට ශරීරය මුලින් ඉඳලම මෙතෙන් දෙනකම් පවත්වා ගන්න මෑණු වෙහසක් දැක්ක මේ gedara අයිතිකාරය වන හිත. දැන් හිතන ටික එපා වෙලා. ඉතින් එපා වෙලා දැන් කල්පනා කරනවා මේ මේ ගේ අතහැරලා දාලා කියලා. අලුතෙන් හොඳ ආත්භාවයක් හදා ගන්න ඕනේ කියලා මේ හිත කල්පනා කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ශරීරයට දැන් අපි දෙනවානේ ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න, සන් පවුඩර් දාන්න, හොඳ ඇඳුම් පැළඳුම් අඳින්න. ඒකේ කළු පාට කරගන්න, තව තවත් දේවල් තියෙනවානේ. ලස්සන කර කර කර ආවරණ පළ ගන්න, සුඛෝභෝගී ජීවිත ගත කරන්න උත්සාහ කරන දේවල් නවත්තනවා. එතකොට අපේ ජීවිතේ දැන් අයිතිකාරය කවුද මේ හිතනේ? මේක දැන් ඔන්න මේකට යන ගේම් වැඩ කටයුතු කමෙන් අඩු කරගෙන ගිහින් එයා කල්පනා කරනවා දැන් මට යනකොට ඕන වෙන්නේ පින්. මට මෙතෙක් කලක් පින් කරගන්න ලැබුණේ නැහැ. මේ ගේ නඩත්තුව සඳහා මහා සැහැර මහන්සියක් ගත්තා. දැන් මේක පවත්වා ගන්න බෑ. දැන් ඒ නිසා මම ජීවන් තරම් මහන්සි ගන්න ඕන මේකට යන වියදම නවත්තලා කියලා දැන් පින් රැස් කරගෙන හොඳ ආත්භාවයක් ලබන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. එදා බලන්න උදේට සමාජ මට්ටමින් විහා බැලුවත් ඔය කර සිල් සමාදන් වෙන්න යන්නේ කවුද? වැඩි යන්නේ වයසකයි. වයසට ගියාම තමයි සිල් ගන්නේ, භාවනා කරන්නේ, ආගමික කටයුතු වෙන්නේ මේ නොයි පිදී පින්කම් වලට යෙදෙන්නේ කවුද? මේ වයසට යන අය. ඉතින් සමහරට වයසට යනකොට සිල් රකින්නට වඩා රැකෙනවා. ඒකෝ දැන් අපලදු බලලාන්නේ. වළංගුත් නෑනේ. සල්ලිත් නෑ, සැලකිල්ලකුත් නෑ. දැන් නිකම්ම නිකම් රැකෙන තත්ත්වෙට හැරෙනවා. ඕන තවත් එකක් තමයි වයසට ගිහින් භාවනා කරන්න ගියාට භාවනා වෙන්නේ නැහැ. නමුත් ඒ භාවනා නුනත් එයාට මේ භාවනාව ගැන කැමැත්තක් ඇති වෙනවනේ. හොඳ හිතිවිලි සමූහයක් ඇති වෙනවා. ඒක උන් ලොකු දෙයක්. ඉතින් එහෙමවත් තිබුණ නෑනේ. කතා කළොත් මල් පහන් පූජා කරන්න භාවනා කරන්න යන්නේ කිව්වොත් ඇත්ත වශයෙන්ම කියනවා නම් එයාට කන්න වෙලාවක් නෑ, නා ගන්න වෙලාවක් නෑ, නිදා ගන්න වෙලාවක් නෑ, වැඩ වැඩ. ඒ තරම් මහා වැඩ කොටසක් කරගෙන ආපු එච්චරේ දැන් ඒව කරගන්න බැරි නිසා දැන් කල්පනා කරනවා පුළුවන් තරම් මල් පහන් පූජා කරන්න, බණ අහන්න, භාවනා කරගන්න. එච්චරයි. දැන් ඉස්සර වගේ තරහ මරා ගන්න නැහැ. කවුරු කවුරුත් එක සමගිය සමාදානේ ඉන්න උත්සාහ කරනවා. පැත්තකට හුදකලා කල්පනා කරන්න පටන් ගන්න හොඳ දේවල් ගැන. එතකොට ඉස්සර වගේ විනෝද වෙන්න, කෙලිකෙලින් වාසය කරන්න, නොයෙක් විදිහේ වස්තු අරගෙන අහ කියලා එකක් උත්තු වෙන්න දඟලන්නේ නැහැ මහන්සි ගන්න. පුළුවන් තරම් උත්සාහ කරන මොනවද? පින් දැස් කරගන්න. මොකද හේතුව මේ පින් රැස් කරගත්තොත් හොඳ ආත්භාවයක් ලැබෙනවයි කියන එක මෙයා දන්නවා. දන්නේ නැහැ ඒක කරනවා. දැන් අපි ඔන්න ජීවිතේ දැන් පස්චිම භාගයට ඇවිල්ලා තියෙනවා. අවසාන බිඳයන්. කොහොමද දැන් අපි දන්නවා සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය නැත්තටම නැති වෙලා යනවා. දැන් ඔන්න ඉදරත් ඒ தත්ත්වයට හැරෙන්න යන්නේ. දැන් පිටිය වල මේ බැඳලා තියෙනවා, උඹත් බැඳලා තියෙනවා. ඔහොම ඔහොම ගියාම පැත්තකට ඇලවෙනවා. ඇලවෙන ගියාම සමහරට තවත් ඩිංගක් තියාගන්න ඕනේ කියලා ටික දවසක් මුක්කව ගහ ගන්නවා. මොකද ඒක තෝරගොත් ගහන වෙලාව තියෙනවා. මොකද ඇලවෙන්න එනවා. තාම ඉතින් මෙතනින් පිට වෙන්න තවකට සකස් වීම මදි නිසා. තව තැනකට යන්න යක් හදාගන්න බෑ. පාටම හිඳ වෙන්නේ. එතකොට මේක කොහොම තිබුණත් ඇත්ත වශයෙන් මේක පෙරලෙනවමයි. දැන් අපේ ජීවිතේ නැමැති මේ ශරීරය දැනුවත් එහෙම ක්‍රමක්‍රමයෙන් දිලාගෙන යනකොට දුර්වල වෙගෙන යනකොට මොකද කරන්නේ? අපේ හැරමිටියක් දෙකක් ගන්නවා. හිල් කරුවලින් ඉච්චනවා. කොහොම කොච්චර පාවිච්චි කරත් මේ ගේ අත්හැරලා යන්න සිද්ධ වෙනවමයි. මොන අපි හිතමු ගෙහිමියා ගේ අත්හැරලා ඒ පාළුගෙට කියන්නේ පාළුගෙයි මොනවද කවුද ලැබෙන්නේ? කබරයි. දරාවද යන සුලකේ. තරපේ වගේ සතු මේ ගෙදර ලඟ. සමහර අපි කියන මේ පාළු ගෙවල් වල දූතයන් ලඟනවා කියලා. එතකොට මේ ගේ අයිතිකාරයා මගහැරලා ගියාන් පස්සේ මොකද වෙන්නේ? වහලේ තිබිලා වැත්තට දෙවෙන්න පටන් ගන්නවා මැටි ගලවිලා යනවා ඊළඟට ලී කැබිලි එතු වෙලා නු ලී කැබිලි ගැලටත් වැඩිලා දැන් ඔක්කොම පස්සේ වැඩ ගිහිලා යනවා. දැන් ඔන්න ගෙදරක් නෑ. ගෙදරක් තියෙන බවකත් දැන් අපිට පේන්නේ නෑ. අපේ සිරුර දිහා බලමු. අපේ ගෙදරත් ඔය වගේ දුර්වල වේගෙන යනකොට පාවිච්චි කරන්න බැරි වෙනකොට මේ හිත නැමැති ස්වාමියා අත්හැර දානවා. එතකොට මේ ශරීරයත් පාළු ගියක් වගේ. මේ පාළු ගිය ලගින්නේ කවුද? දැන් අපි හිතමු අපි මැරෙනවා. මැර කොහේ හරි දිවි දැම්මොත් අමුසොහනකට කොහොමද තැනක දාලා තියුණොත් මොකද වෙන්නේ? දවස් දෙකක් යනකොට නිල් පාට වෙනවා. ඉදිරියට නිල් පාට වෙනවා. ඊට පස්සේ ඕජාව වැක්කෙනවා. දැන් මොකද කරන්නේ? සත්තු, සුරතිය, කපුටු, නරි. තව තව සත්තු ඒ දුන්නක් යනවා. දැන් මේ කන්න පටන් ගන්නවා. දැන් මෝ මේ යන්නේම නෑ එතන ඉඳගෙන කාලා බුදියගෙන තියෙනවා. ඒ ඉවර නැගම් බඩ පුරා කාලා වැටලා ඉන්නවා. දැන් මේ පාළුගේ නැගලා නැද්ද සත්තු? දැන් මේව කාලා කාලා කාලා මේ සත්තු ගත්ත කියලා බුදු. දැන් අර ශරීරෙන් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔන්න මස් කෑලි ගලවගෙන ගිහින් තැන් තැන් වල එක එක සත අරන් යනවා කෑලි කෑලි. අත් කෑල්ලක් අරන් යනවා, කකුල් කෑල්ලක් අරන් යනවා. මේ කම්බලෙන් කෑලි. ඔන්න මම කියන එක නෑ නේද? ඈ නම්බුකාරයෙන්ගේ ධනවත්කම උගත්තම් වලවතම් හේරම යන තැනක් නෙවෙයි. ඒකත් මම මම කියලා හිතාගෙන උණු පුජ්‍යලයාගේ ස්වරූපේ බලන්න දැන් බල්ලොත් කෑලි කෑලි කඩාගෙන අනිත් සත්තුත් එහෙම. කුණු වෙලා. දැන් ඔහොම ගියාම ඔන්න ඇට කටුවට බේරෙනවා. ඇට කටුව කියලා ගියාම තව ටිකක් ගල් ගියාම පොළොවට පස් වෙනවා. ඔහොම ගියාම දැන් එතකොට අර ගෙදරට වෙච්ච දේ මේ ගෙදර සිද්ධ වෙන්නේ නැද්ද? වුණා. ඔකද දැන් ගියක් නෑ. ඔය බලන්න අපි කෙනෙක් මරුණායින් පස්සේ අපි කිව්වානේ අර ආලුගේ භූතිය ලගිනවා කියන එක තමයි. දැන් අපි කෙනෙක් මරුණාම මොකද කරන්නේ? තනියම ඉඳ කැමති නෑනේ. බයයි. ලයිට් මණ්ඩික විතරයි. මොකද හේතුව මේ ශරීරය භූමිතව ළඟිනවයි කියන්නේ. ඒක බෑ. සමහරට පාල්ගියක් ළඟින් යනකොට මොකද කරන්නේ? ඉතිවිසෝ ගාතාව කියන්නේ. බැරි වෙලාවක් දඩවත් දරාවතේ ගිය බල්ලෙක් ඔකිනගෙන කම්පට එහෙම ගියවෝ. මොන තරම් බයකින් දුවනවාද ඉතිවිසෝ ගාතාව වරද්ද වරද්ද කියන්නේ. අත බලන්නේ ඕනේ. ඒ මොකද භූතියේ පස්සෙන් එනවා කියන්නේ. ඒ වගේ මලකුණක් එහෙම අහල කොහේ හරි දිනුනොත් එහෙම. එරි තුනියක්. හරක් මැරිලා තිබුණා. තවත් වෙන වෙන සත්තු කොච්චර මැරිලා තිබුණා? ඒ තරම් බයක් නැහැ. හැබැයි පුංචි දරුවෙක් හරි මැරිලා හිටියොත් පොඩි වලකුණක් හරි දෙනවා. උදෝ බයෙන් තියෙන්නේ. ඇයි? ඕකට මේ භූතයෝ ලඟිනවයි කියන්නේ. ඒ තරම් බයක් අපි ළඟ තියෙනවා. අපි තනියම ඉඳ කැමති නැහැ. ඒකට මේකත් දැන් අපි පිළිගන්නව නේද? දැන් අර හරියනේ වගේ අර ගෙදරට උන්දේ මේකටත් වෙනවා කියන්නේ. අන්න ජීවිතයටත් එහෙම තමයි. මේ මේ ස්වභාවය අපි අවබෝධ කරගන්න පුළුවන් නම් යම් දවසක අන ජීවිතයේ කොච්චර දුරට සාර්ථක කරා ගමන් කරන්න පුළුවන් කියලා මේ පිළිතුරු තියෙනවා. මේක මට අයිති දෙයක් නෙවෙයි මගේ දෙයක් නෙවෙයි. වහා වහා කැළඹ බිඳෙන පළදෙර විනාශ වෙන දෙයක්. මට ඕනෑමට පවතින්නේ මේ කිසිම ආශා කරන්න දෙයක් නැහැ කියලා යම්කිසි අවබෝධයක් ඇති කරගන්න ඕන. මොකද මේක මේ බුදුහාඳුර මේ විදිහට අපට පැහැදිලි කරලා දේශනා දුන්නේ අපේ වැරදි කරක් හදාගන්න. මම් මුලා වුණා නම් ඒක කාර් හරි ගැසලා දෙන්න. අපට අවබෝධ නොවිච්ච දෙයක් අවබෝධ කරලා දෙන්න. මේ ශරීරය පාවිච්චි කරලා මහා දුක් කන්දරාව විඳින එකෙන් ඒ දුකින් නිදහස් කරලා සැනසීම කරා ගමන් කරන්න. වැරදිත් වෙන හදන්න. මොකද්ද වැරදුනේ? මේ වගේ සැරිලා බිඳලා විනාශලා පරිදු වෙලා මට අයිති නැති දෙයක් ඒක විතර තියෙනවා, පවතිනවා, නිත්‍යයි, මේ මොහොත සැපයි, ආස්වාද ජනකයි, මේක මගේ දෙයක්, මට අයිති දෙයක්, මට ඕනෙට පවතින දෙයක් කියලා මෙයා මේ නිත්‍ය සුභ සුඛ ආත්ම වශයෙන් මෙයා පාවිච්චි කරනවා මේ චිරුව. අනිත් බාහිර ලෝකෙ ඔක්කොම දේවල් ලං කරගන්නේ මොකටද? මේක තෘප්තිමත් කරගන්න. බාහ්‍ය දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ඔක්කොම ඇද ඇද පාවිච්චි කරන්නේ මොකද? ආස්වාදන බලන්න. ඒ මොකද්ද? මේ මගේ මම මම කියන අල්ලන්නේ. දැන් ඒ අවබෝ ඒක ඒ වැරදි මිත්‍යා දෘෂ්ටිය. හරවලා දෙනවා සම්මා දෘෂ්ටිය. මොකද? එහෙම දෙයක් නෑ මේක. පටන් ගත්ත තැන ඉඳලා මේක තියෙන්නේ මට අයිති නේද දෙයක්. විවිධාකාර කොටස්. ඒවත් බාහිර ලෝකේ දේවල් වලින් හැදෙනවා. ඒවත් වැඩිවල් පවතින්නේ. වහවා කෙල්ල බිඳලා වෙනවා කියලා පළඳි වෙලා යනවා කියලා. මෙන්න මේ අවබෝධය ඇති වෙච්චාම අර මෙතෙක් කල් අපි බාහිර ලෝකේ තියෙන සම්බන්ධකම් අඩු කරලා අභ්‍යන්තර ලෝකෙට ගිහින් මේ දුක් විඳින ස්වභාවයෙන් අපි නිදහස් වෙන්න මහන්සි ගන්නවා. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ මේ සතර සතිපට්ඨානය කියන්නේ. ජීවිතය පිළිබඳ හැබෑ අවබෝධයක් ඇති කරගන්න ක්‍රමය තමයි කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨාන. මේක ඒකාන්තයෙන්ම නිවන් බබයි. ඇදතිල කරා ගමන් කරනවා. මේ මාර්ගය හැර වෙන එක මාර්ගයක්වත් නැහැ. ඒ නිසා අපි පුරන්තර උත්සාහ කරන්න ඕන මේ මාර්ගය ගමන් කරන්න. හේතු මොකද? මේ බාහිර රෝග කිසිම දෙයක් හෝ බුද්ධලෙක් අපට සැපගෙන දෙන්නේ නැහැ නිවන් දක්කන්නේ නැහැ. බාහිර ලෝකයේ ඉවා ඒ ලෝකයේ ඇති වෙන යම් යම් හේතුන්ගේ යමක් දස්කොලන් වුණත් ඔය තියෙනවා හේතුන්ගෙන් හට ගන්නවා ඒව නැතුවට මෙතන යනවා. මේ ශරීරයක් හැදිලා තියෙන්නේ බාහිර ලෝකයේ ආහාර නිසා. බලන්න මේ ශරීරයේ තියෙන දා. පසු යපුරයි ගෙන්දරේ නේද? ආහාර පාන වල මොනවද තියෙන්නේ? මේ ආහාර අපි කන දේවල් වල මොනවද තියෙන්නේ? මේ මහ පොළේ තියෙන දා. වතුර නැද්ද? උලන් නැද්ද? ගෙන්දරේ නැද්ද? එහෙමනම් මේ ශරීරය තුල තියෙන මොනවද? පසු යපුරයි ගෙන්දරේ නේද? ඒක මටයිද වගේ දෙයක්ද? ඒක සත්‍ය පුද්ගලයේ වශයෙන් ගණන් කරන්න පුළුවන්ද? පසුවට කියන්නේද මම කියලා කියනවද? සත්‍ය ගෑණියෙක් මිනිහෙක් එහෙම කියනවද? පහන් වලට බත් වලට එළවලු වලට වෙනත් වෙනත් දේවල් වලට වතුරට ගින්දරවලට හුලං වලට කියනවාද මේ ගෑණියෙක් නින්නේ ලස්සනයි අවලස්සනයි තරුණයෙක් තරුණියක් කියලා එහෙම කියනවාද ඒක දන්නවාද ඒ දැන් මෙතන දැන් මේ මහ පොළොවේ තියෙන ඒවා මේකට අරන් දානකොට ශරීරයටයි මේක දාන්නේ කියලා ඒක දන්නවාද අපි හිතමු ආහාර ගත්ත පාන ආහාර පාන ගන්නකොට මේ කටේ තියෙන දත් දිව ඔක්කොම දන්නවාද දැන් අහවල් අහවල් ජාති තමයි මේ අපල්ලි කියලා දන්නවාද දෙක ඇතුළට ගියාට පස්සේ දන්නවාද අපි මේක ඇතුළට දැම්මට පස්සේ අපි දන්නවාද වෙන දේවල් අපිට කරන්න පුළුවන් ද ඒක පාලනය කරන්න? අපි කැම ටික හදලා හඳ පුළුවන්. අපිට දිරවන්න පුළුවන්. අහවල් අහවල් තැන් වලට ශරීරයේ කොටස් වලට ගිනා කියලා ඒක ශක්තිමත් කරන්න කියලා අපිට කියන්න පුළුවන්. කියන හැටියට කරනවාද ඒවා? අජීර්ණයක් වෙන්න එපා කියලා තමයි අපි කැම කරන්නේ. අජීර්ණයක් වලට කැමති නැහැ. නමුත් අජීර්ණයක් වුණා. එහෙමනම් අපිට කියන්න පුළුවන් මගේ නම් මට අයිති නම් වහා මේක අයින් වෙන්න කියලා කියනකොට ඉවත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම කරන්න බෑ. සමහරට අධීර වෙන දුක් විඳින වෙනවා වුරුදු කරා. ඉවර යන්නේ. අපි සමහරයට කාලහත් කියලා වැසිකිලි වෙන්නේ අපහසුයක් ආවොත්. දැන් යාට කියන්න පුළුවන් වෙනවනේ කෙලින්ම බෙහෙතක් කියතක් ගන්න නැතුව මගේ නම් මටයි දෙන මේක වහාම ඉවත් වෙලා අපිරිසිදු හරිය පිරිසිදු අපිරිසිදු හරිය අයින් වෙන්න කියලා කියන්න පුළුවන්. නමුත් දෙන්නේ නැහැ නේද? එහෙමනම් එතකොට මල මුත්‍ර ටිකවත් අපට ඕන හැටියට අස් කරන්න පුළුවන් කමක් නැහැ මට අයිති නැති නිසා. එහෙනම් මේ 10000ක ප්‍රමාණයවත් මට අයිති නෑ මගේ දෙයකට මම නමක් නෙවෙයි. ඒක බාහිර ලෝකයේ යම් යම් දේකින් එක හටගන්නවා ඒක ඇති වෙනවා නැති වෙනවා. මේ ලෝකේ පවතින ස්වභාවය තමයි රෝග. ඒ ස්වභාවයේ අවබෝධ වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න අපේ අර දුක්ඛ මුල ස්වභාවය. ඉතින් නිසංසයකම කලබලකාරීත්වය, දඩබ්බර ගැති, හිතුවක්කාරකයි. අනවශ්‍ය හිතිවිලි ඉවත් යන්නේ ඉවත් වෙන බොහෝ සාන්ත මනසක් ඇති වෙනවා. සංසුන් මනසක්. එයාගේ චිත්ත බොහෝ සංසුන් ජනපත් බර ආදී පහසු ජීවිතයි. අන්නේ ස්වභාවය අවබෝධ කරගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨානේ මාර්ගය යන්නේ. එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර අපේ ජීවිතය තුළ තියෙන දෙයක්. පිට දෙයක් නෙමෙයි. ඒක අවබෝධ කරගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරු දේශනා කළේ. මොකද්ද? කය අනුව බලන්න. වේදනාව දිහා බලන්න. හිත දිහා බලන්න. පහළ වෙන අරමුණ දිහා බලන්න. මේවාගේ ස්වභාවය බුද්ධිමත්ව නොනියුත්ව බලාගෙන යනකොට ඒ සෑම දෙයක්ම අපට දැනගන්න පුළුවන් ඇති වෙනවා පවතිනවා වෙනස් වෙනවා නැති ඒක අවබෝධ කරගන්න ක්‍රමය තමයි අපට මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මේ විදිය. කෙලෙස් අඩු කර ගැනීම සඳහා දැන් අපි මේ රූපයක්, ශබ්දයක්, ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු දිහා බැලුවම අපට පාරෙන් කෙලෙස් රාගක්, දේශ, මෝහ, විචාර, මදුනාන ආදී කෙලෙස්. වැරදි විදියට හිතපු නිසා නෙවෙයි. ඒක දැන් අපි මේක වැරදි විදිහට හිතපු මේ නිසා දුක්ඛේවන දැන් නිවැරදි විදිහට හිතන්න පුළුවන්. නිවැරදි විදිහට හිතන තරම කරන මම කියනකටත් කලේ අපට ඔය පෙරෙන ඇහෙන දයින් හැම අරමුණක්ම අපට අයිති දේවල් නෙමෙයි. ඒ කරනවා අරමුණක් ඇහැට කනට වැටුණාට ඒක හිතක් පහළව ඇති කරන්නේ කියලා. මේ දැන් උත්සාහ ගන්න ඕන මොකක් නිසාද? මෙන්න මේ කෙලෙස් ටික ඇති නොවන හැටියට වැඩ කරන දයාදෝල්ජික මහන්සි ගන්න ඕන. ඒ කොහොමද අපි මේක කරන්න උත්සාහ කරන්නේ? බොහෝ දෙනෙකුට වැරදිලා තියෙන එක තමයි අපි අතීතය ගැන හිතන්න පටන් ගන්නවා. අනාගතය ගැන හිතන්න පටන් ගන්නවා. බලාපොරොත්තු ඇති කරගෙන තියාගන්න. ඒව අයින් කර දමන. Tamanta මොනවා හරි අරමුණක් ආව කියන්නේ අන්නේ අරමුණ කියන්නේ අපි දැනෙන්න හොඳ නැහැ. සම්බන්ධ වෙන්න හොඳ නැහැ. ගැටෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මෙහිමයි කියලා. අර ස්වභාවය දැකලා සංසෝව මේක සකස් කරගන්න ඕනේ. ඒක අපි කියන හුදකලාව කියලා. ධම්ම කලාව කියන්නේ කාය කාය කාය සෝද කලාව. කාය වේගයේ චිත්ත වේගයේ උපරි වේගයේ තුනක් තියෙනවානේ. ධම්ම කලාව තුනක් ආකාරයි. කාය වේගය කියන්නේ සම්පූර්ණ වැඩ කටයුතු වලලා හරිපංගල මෙන්න කර කියන්නේ. ඒක නිකුණා ජනම ගහවනේ. සුද කලාව කියනකොට Taman වහන්සේ තනියම Taman ගියට තනියම කරගන්න බවයි කියන්නේ. කවුරුත් දෙවන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වදාහන මෙහෙම. අතීතය ගැන හිතන්න එපා. ඒකෙන් ඇති වැඩන්නේ ජීවය. අනාගතය ඇවිදින්නේ නේද? දැන් මේ මොහොතේ මොකට බොහොම කල්පනා කර කරන්න ඕනේ. ඈ මේ මේ මොහොතේ බලාපොරොත්තු නැතුව අපි ජීවිතය ගත කරන්න. අනාගතේ පතන්නේත් නෑ අතීතයේ ලුහු බැල යන්නේ. මේ දෙයියා. දැනට තියෙන අරමුණු පිළිබඳ නුවණින් කල්පනාවෙන් වාචය කරන්න. මේ උත්තරීතර විදකලාවක් ගැන කියලා කියන්නේ. මොකක්ද කියන්නේ? හිතන්නේ නේද? ඒ අදහස් කරන්නේ ඒකයි. තමන්ගේ සිතිවිලි වලටවත් ඇලීමක් ගැටීමක් ඇති කරගන්නවා. කොහොමද ඒක බලන්නේ? එන්නේ එන හැම අරමුණක්ම අනිත්‍ය වශයෙන්. දකින්නේ ඒ සිදුවෙන සිදුවීම් වලට ඉඳදී තමන් බලාගෙන ඉන්න මොකක්ද වෙන්නේ කියලා. යල්ලත් හරිනකොට කියන්නේ. ඒකත් අපිට කාය කාය වේගයේ කියන එක අපි දන්නවා මේ ඉතලත්තර පැත්තකට ඇනේ ඉන්නකනේ. අතීතයේ අනාගත දෙකම අත්හැරලා අතරේ උපමන බෑ. මේ තමන් තුන්වෙනි විදකලා වශයෙන් සඳහන් කරන මෙන්න මෙහෙම එක. බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිතයට සම්බන්ධ බාහ්‍ය ද්‍රව්‍ය පිළිබඳ වෙන්න පුළුවන්. උදාහරණ වෙන්න පුදුම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ආලේ නිරාමිත සිතිවිලි වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ආසාව සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕනේ. ආසාව ලැබීම තමයි භාණකය අපිට. ඒක අනිත් වශයෙන් බලන්න ඕනේ. දැන් අපි හිතමු එතන කියලා තන්නේ. තන්නේ ඉන්නත් නේද? එයාගේ සිත නිතර අරමුණු වල ඇලෙනවනම් එනිදලි වාසය කරනවනම් අපි තනි මංගල වෙනවා නිදා ගන්නවා. උන් තනියම නිදාගත්ත කාමරේ. දැන් උදේ ඉඳලා අපිට ආදී මත්යලා දිනි අරගෙන අපේ උඩ පිච්චෙනවනම් ඒක කලිත වෙනවනම් අපි අතීත අරමුණක් අරගෙන තමයි අමනාපයෙන් අසන්තෝෂයෙන් අපි දිනි අරගෙන ඉන්නවනම් අතීත අනාගතේ කල්පනා කරගෙන ඉන්නවනම් අනිවිදය ආයෙත් උද කළා කියලා නේද? ඉන්දියා තවත් එක්කෙනෙක් එක්කෙනෙක් කලේ බොහෝ දෙනෙක් එක්ක ජීවත් වෙනවා. එතකොට මේ දෙලසුරක් නෙවේ. දැන් අපි හිතමු මේ පුද්ගල යම් පුද්ගලෙක් ඉන්නවා අතීත අනාගත දෙක හිතන්නේ ආශාවෙන් තොර වාසය කරන ඕන පිරිසක් නෙවෙයි. මගුල් ගෙදරක් වෙන්න පුළුවන්. මාකට් එකක් වෙන්න පුළුවන්. බස් එකේ වෙන්න පුළුවන්. කොතනද හිටියත් මොන තරම් සෙනඟ මැද්දේ හිටියත් පිරිමියෙක් නම් කාන්තාවක් නම් හිටියත් කාන්තාවක් නම් පිරිමියෙක් හිටියත් මේ පුද්ගලයාගේ සිතට ඒ සිතක් ඇති වෙන්නේ තියාගන්න පුළුවන් මොකද නිසාද මේ අරමුණ තමන් මොන අරමුණකටවත් ඇලීමක් සම්බන්ධකමක් ඇති කරන්නේ නැති. ඒ කියන්නේ නැතිවම තමයි ඒ මටයි දේවල් මගේ දේවල් නෙවෙයි මමත් නෙවෙයි මටයි දේවල් එතන තියෙන මේ රූප ඒ මෙතන තියෙන මේ රූප ඒ රූපේ මේ රූපේ කිසි සම්බන්ධකමක් නැහැ. එතනත් තියෙන අතර මහා ධාතු මෙතනත් තියෙනම ඒකෙන් මේකට එන්නේ නැහැ මේකෙන් ඒකට යන්නේ නැහැ. එතන තියෙන එතන නැති වෙලා යනවා මෙතන තියෙන මෙතන නැති වෙලා යනවා. සිතුවිලිත් එහෙමයි රූප කලාපත් එහෙමයි ඒ කියන්නේ අපට ගන්න මේ ලෝකේ ආස්වාදයක් නැහැ. මේ කියන්නේ සිතිවිලි වල වැරද්ද නිසා රූප කලාප වල නෙවෙයි කියලා එයාට පුළුවන්කම තියෙනවා අන්න අර ආසාවත් කරලා දාගන්න. අන්න බලමු අතීතයේ මේ පස්සේ ගොන්නේ කොහොමද කියලා. මේ මේ මෙහෙම යා හිතනවා. මම ඉස්සර හිතුවේ හරි ලස්සනද. මම ජීවිතේ හරිම සෝභා සම්පන්නයි. අනිත් අය මට හරි ප්‍රේමනාප කළා. අනේ කළාම මම හොඳට ඇනිලා බැලන්දා. හොඳට කෑවා බිව්වා. ඇඟිලි පැලගෙන ඉඳගත්තා පොඩි ළමයි දරුවා මට හොඳට කටහඬක් තිබුණා මම කෙලිසෙලමින් වාසය කළා මේ වෙලේ මට ඉතිවන මම හොඳට හොඳට හොඳට හොඳට ගත්තා මගේ ජීවිතය පිළිව රසවත් ජීවිතයක් මෙන්න මෙයා අතීතය ගැන හිත හිතා ආරම්භ කරනවා අනිත් අයටත් කියනවා තමයි නමෝ ආම ගැන තනතුරු ගැන ඒ විදිහට කතා කරනවා මම මෙන්න මෙහෙමයි කියලා තමන් ඒ පිනක ඉඳන් පිනක ආකාරය ගැන සතුටපත් වෙන ඇලෙන්නේ නැති කරගන්නවා එතකොට සංසාර අයින් මෙන්න මෙහෙම පසුතැවෙනවා. අර අතීතයේ මහා දුක්ඛන්දරාව කෙනෙක් වයින්නවනේ. මේකේ දුක්ඛන්දරාව අඩපාඩු නිලාභාද ලබන අභව ලැබුක වයින්නේ. අවුද අන්නේ වගේ හිතර පසුතැවෙනවා. Tamante ඒක කරදර. එයාගේ තනතුරු නැති වුණා, පෞද්ගල ජීවිතය අවුල් වුණා, දීගාරවගේ දුක්වත් කාර්කම්. සමාජ තමන්ගේ හැකියාව අහිමි වෙනවා. සමාජ අසාධ්‍ය ලෙඩක් දුක් හදනවා. අධ්‍යාපන කටයුතු අඩාල වුණා. සමහර කාමකෝපාද නිසා ඉදිරියට ඉදර්දි ගන්න කරනවා. පස්සේ මේවා තමයි අතීතයේ මොනවාව. ඒ පිටිපස්සේ ගමන් කරනවා නම් ඒවා නිහිත අතීතයේ නිහිත යනවා කියලා අපිට ගන්න පුළුවන්. নানা ප්‍රකාර වශයෙන් තමන්ගේ ජීවිතය ගැන හිතනවා. හොඳ විදියට හෝ නරක විදියට හිතියත් අන්න ඒක හොඳ නැහැ. අත වශයෙන් මේ හොදක් ජන හිතලා ටිකක් සතුටක් ලැබුවොත් තමන්ට ඇති දුක් පීඩා කරදර ප්‍රශ්න ගැන හිතන කරා මහා දුක්ඛං කරාව නැවත තියෙනවා. අපි හිතමු මෙහෙමද අපි දුක මැනික් ගන්න යම් මේ හතරක් තියෙනවා කියන්නේ. ඔක මැනික් එක ඔක්කොම අරගෙන වහලා දාලා තියෙනවා. යම් කෙනෙක් ඔය හතර කොච්චර හැරුවත් මහන්සිය නිසා කවදාවත් මැනික් හම්බෙන්නේ නැහැ මැනික් ඔක්කොම අරන්. සමහරවිටම අසුචි ගොඩක් තියෙනවා. දරාවෙච්ච ගොඩක් තියෙනවා වහලා තිබුණා. දැන් මෙයා මේක අස්ස මේක අදින්න පටන් ගත්තොත් දැන් මේ ගලේ නෝ අනේ එයා ඉඳගත් වෙනවා පහළ පහටක් ගලනවා නේ. අනේ වගේ අපි අතීතයේ අර මෙච්චි හොඳ දේවල් හිතේදී කියන එක නැවතනවා හිතනවා කියන එක තේරුමක් නෑ. ආයෙත් බෑ ඒක. තේරෙන්නේ නෑ. එන්නේ නෑ. ආය මේ අර දුක්ඛන්දරාව ගමන් කරනවා කියන එක අසුතු ගොඩක් අදිනවා. මලකුණු ගොඩක් අදිනවා. දැන් අපි හිතන්නේ උදාහරණ වශයෙන් මේක ඇති වැඩක් නෑනේ. වැඩකට නැති දෙයක්. ඈ ඒවා මට දැන් ගන්න පුළුවන්. ලැබෙන්නේ නැද්ද? තිබුණා ඇති වැඩකුත් නෑනේ. යන්න ඉවරයි. නැවත අවදාවත් මට උනත් ලැබෙන්නේම නැහැ. මේ කාලේ තිබුණු කෝපයක් දැන් නැහැ, හිතක් නැහැ, සියල්ලම විනාශ වුණා. මේවා අවසර මොකද්ද මට ඇති වැඩේ කියලා එයා අතීතයේ අත්විඳ ගන්නවා. අර දුක් කන්දරගෙන මොන විදිහකින්වත් හිතන්නේ නැහැ. මේවා හැදලා තියෙන මගේ අවසර කර්මයේ තමයි ඉතර ආත්මයි මට ඉතර මට කිසිම දෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන මගේ අවසර කර්මය නිසා කියලා අකුසල කර්ම කර්මය ගැනවත් මේ හිතලා ඒවා අත්හැරලා දැනගන්න ඕනේ. ඒ තමයි අනාගතය ගැනත් පතනවා. ඒක මට මේ මේ කාලයක් රූපයක් දිහා බලලා අවුරු කට හඳක් දිහා බලලා වෙන්න පුළුවන්. ඒවලට හිතනවා අනේ මට මේ ලස්සන රූපයක් තිබුණා ඈ මට ලස්සනට ඇඟිලි බලන ඉඳගෙන දකුණු කලින් විදියට අනාගතයේ ජීවත් වෙන්න තියෙනවා නම් හොඳයි. ප්‍රේමනාප විදියට අනුන්ට අනු අනු අනුන්ට ඇදිලා යන රූපේ රූපයක් ඒ වගේම අනිත් ශබ්ද අන්න ආදී අරමුණු මේ ඉඳුරක් පිළිබඳවත් කල්පනා කරනවා. මේ මේ විදිහට තිබුණොත් හොඳයි. අඩුවක් නැතුව තිබුණොත් හොඳයි. මොකද මේ මුල්දරයක් ලබා ගන්න. ඒක හොඳ පැත්තට ප්‍රමාණිකුල අදුවන් නැතුව හදා ගන්න තමයි එයා උත්සාහ කරන්නේ අනාගතය ගැන කල්පනා කරලා. දැන් මේ විදිහට හිතේ සාගරයක අසමන්දරව. අතීතේ මෙලොව දුක් පීඩා නැතුව කියන හොඳ අනාගතයක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කළා හරියන්නේ අනාගතේ කල්පනා කරලා යම් යම් සැලසුම් හදන්න පුළුවන්. බාධාවක් නෙවෙයි. ඒක හතන් වහන්සේලා මොනවා හරි යමක් ප්‍රකාශ කරනවා අනාගතේ. දැන් බලමු අපි භාගයේ සංග්‍රහය තහා මුදුවේ එදා ඒ ගුරුවර මේ සංඝාතික මේ ඉන්දියන් වහන්සේට පවන් ගන්න ගම මොනවද හිතුවේ? තමයි ජීවිත රැඳින්න ආස්සලා ඒ මේ කරන ගැටියා කටයුතු ඔක්කොම කරලා විවාහ වෙලා ධර්ම වලට ඇති කරගෙන ආය ආපාර මේ කරත් එනකොට ළමයා වත්වා කියලා ඒ අර ජයන්ත පාරක් ගහුවා. එවිට නමුත් තමන් වටා වටපිටින් ගුණංගලා මේ පවන් ගලා ඉන්නකොට අර හාමුදුරන්ගේ ගුණංගලගේ ඔළුවට තමයි ගහන්නේ. ඒ බලන්න අනාගතය ගැන කොච්චර දේවල් විස්තර විදිහට හිතුවද? විභාගයේ සංගතතාවයන් කතා කරන්නේ අන්න ඒවා. ඒ නිසා අපි අනාගතය ගැන යම් යම් දේවල් ඕනේ නැති විදිහට හිතන්න ඕනේ. හේතුව නැති විදිහ. නමුත් අපි සැලසුම ඇති කරගන්න පුළුවන්. පාඩියට අපි පාඩම් කරනවා නිසා අපි හිතා උනාට හරියන්නේ නැහැ. අවශ්‍ය කරන දේවල් පාඩම් කරන්න ඕනේ. සත්‍යාවක් කරනවනේ ඒකට ඕන කරන සුදුසුකම් අපි ලබා ගන්න ඕන. ඉතින් හිත හිතා උනාට හරියන්නේ අද අද මේ මරු පින් කරගන්නේ. ඒ කෙලෙසෙන්නට මරු මේ එක්කන්නේ. දැන් මේකට මරු වෙනවද දැන් නැතිනම් මොනතර දැනගන්න ඕන අතීත අනාගත දෙක නෙමෙයි ගැන හිතන්න තියෙන්නේ. පුළුවන් තරම් දැන් දැනම තමන්ගේ ජීවිත හොදකට කරස් කරගන්න මහන්සි ගන්න ඕනේ. එන්නකට බලමු අපි මේ දැන් අතීතයත් අනාගතයත් අත්හැරියන්නේ. හැබැයි ඉතින් වර්තමානයේත් ඇරෙන්න ඕනේ. අර කිසිම පුද්ගලයෙක් කරන්නේ තමන්ගේ ජීවිත ගැන වැරදි අන්දමකට කල්පනා කරනවා. මොකද අර මේ ශරීරය දිහා දිහා බලලා. මොකද මේ කල්ලාස් කරනවා. මේක ප්‍රියයි. මේක මේ මම. මේක මගේ කියලා මට අයිති දෙයක් නෙකේ. ඈ මේක මගේ ආස්වාදයෙන් ආස්වාදයෙන් ඉටු කරගන්න පුළුවන්. මේක මගේ ආත්මය නේ මේ මම විඳිනවා මම මම තමයි විඳින්නේ මම තමයි අහන්නේ මම තමයි ක්‍රියා කරන්නේ ඕවා ඔක්කොම හිතන්න කරන්නේ. තමන් යටතේ පවත් ගන්න උත්සාහ කරනවා. කතරා සබා ගන්න උත්සාහ කරනවා. ආ ඒක තමයි වර්තමානයේදී ඇදිලා යනවා කියන්නේ. ඔය ඇහැට ගන්න නාසයට දිවට දිරේක. හැම අරමුණක් පිළිබඳව ඇදී ගැනීම වාසිය කරන්න පටන් ගන්නවා. ඒක ජීවත් වෙන්න උත්සාහ කරනවා. එලා මේක තේරෙන්නේ නැහැ. ඒක මේ ජීවිතය ගැන හරි අවබෝධය වුණ තුල නැහැ. මේ අවබෝධය ලබා ගන්නත් සත්පුරුෂයන් ඇසුරු කරනවා. ඇසුරු කරන්නේ නැති හින්දා තමයි වගේ ආදාහස් වෙන්නේ. ඒ ඒ ධර්මය අහන්නේ. අකුසල සත්‍යෙන් මොකද සතර පහට යන්න සිද්ධ වෙනවා මේ විදිහට හිතන්න පටන් ගත්තොත්. මොකද? නුවා නැති වෙන දේවල්. ඒ හිතන්නේ. වහවා කරනවා බිඳනවා පරිදිනවා විනාශ වෙනවා මැරලා යනවා කියන එක. මෙයා හිතන්නේ නැතුව මෙයා කියනවා මම ඉන්නවා මගේ දෙයක් කියලා හිතන්න. මේක අත්හරින්නේ කොහොමද? දැන් බලමු රූපේ ගත්තා. මම අර මෙලදී පොතක් කලේ. ශරීරය දැන් විග්‍රහ කරන දෙන්නවා එකින් එකට. මේ රූපේ හැදලා තියෙන්නේ මෙන්න මේ විදිහයි. ඈ එකක් නෙමෙයි. මම නෙමෙයි මට ඇති දෙයක් නෙමෙයි. මට ඕන පවතින්නේ නැහැ. පහ පහ කැමති දිනලා විනාශ වෙලා යනවා කියන එක දැන් අපි මුලින් ඉගෙනුවානේ. අර මේකට උපමා කළේ ඊළඟ හතර මහා ධාතුන වෙන කරන්නේ. ඊළඟ නව කීවද කියන්නේ? ඒකේ ධර්මයෙන් පස්සේ අවසානයේ පොළොවට පස්සේ නිකන් කල්පනා කරනවා. ඔන්න ඒ විදිහට කල්පනා කරන ගියාම හේතු බල වශයෙන්. ඇහත් රූපයක් එකතු වුණාම හිතක් පහළ වෙනවා. හිතක් පහළ වෙනකොට දෙන්නක් එනවා. එනවා සතරක් වූ අසුබක් තියෙනවා. ඊට හමුල ගන්නවා. ඊට පටන් ගන්නවා. මේ විදිහට මේකේ මේ ආකාරයේ සකස් වේගෙන යනවා. මේ සකස් වෙන හේතු බල වශයෙන් කල්පනා කරනවා නම් එළියක් ගැනීමකට දෙතියන්නේ. අතීතයේ බන්ධනයක් කියන්නේ අතීතයේ සිහි කිරීමම නෙමෙයි. ඒ පිළිබඳව සතුටක් ඇලීමක් ඇති වෙනවම තමයි බන්ධනයක් කියන්නේ. කවදාවත් හිතන්න එපා සමහර විට අපට මේ සිතක් පහළ වෙච්ච තරමේ අතීතය ගැන හෝ අනාගතය ගැන හිතිච්ච බවමනේ ඒ පස්සේ යන්නේ නැහැ. ඒක වැරද්ද කියන්නේ මොකද්ද? ඒ අරමුණට ඇලීමක් ඇති වුණොත් පමණයි. බන්ධනයක් කියන්නේ. අත්හරින්න ඕන මොකද්ද? ඒ අතීතයේ පණ ගන්නවන ප්‍රාණවත් කරන රස විඳීමට හේතු වෙන මේ සිතිවිල්ල එනවත් ගන්න ඕනේ. ඉතින් ලබා ගන්න හොඳ නැහැ. හිතට ඇති වෙන දැනුම අත්හැරීමයි ඕන කරන්නේ. රූපයක් දැකලා ආසාවක් පන්න කියන්නකෝ. මේ රූපයේ නැති අවස්ථාවක් බලනකොට මොන මට දැන් ලස්සන රූපයක් හම්බුනේ. ඒ රූපේ ගියා. නැත්තම් මොන මිනිහේ සින්දුවක් අහහායි ගියා. අපිට ජීවෙන්න වෙන්න පුළුවන්. ඒක පාරේ සින්දුව නැතුව ගියා. දැන් ඒ රූපේ නැතුව තියෙද්දි ඒ සද්ද නැතුව තියෙද්දි අර බලන්න හිතින් කොච්චර වේදනාවක් විඳවද කියලා. අර දිය රූප දෙයක් පිටින් නොවාගෙන අනේ කවදා හම්බෙයිද කොහෙදී හම්බෙයිද කොහොම එකක්ද කවුද මේ අද්දත් එක ගැන මෙව්වා ගැන මොන තරම් හිත හිතා අර රූප ගැන හිතා මොන තරම් කම්පණයටපත් වෙනවද දුක් විඳිනවද විඳා ගන්න දෙයක් කන්න දෙයක් නෑ යන්නේ ගමන් හැම වෙලාවෙම දැන් භෝග්යෙන් යන්නේ එන්නේ තමන්ගේ වැඩවල අමතක වෙනවා පාඩම් කරනවා පාඩම් දෙන්නේ වැඩ ප්‍රත්‍යරතත් ඒක නිවැරදිව කරන්න බෑ සතුට කියන එක තේරෙති ඉක්මානිකද නෝනක් නිකන් බලාන කියලා දැන් ඇදහි බර වෙච්ච අහකාටි වගේ. මෙයා ඉතින් කල්පනා කරගෙන මොකක් නිසාද? අර Tamanට අයිති නැති රූපයක්. එයා පාර යනවා හෝ මෙතන ගිහින් දැක්කා. දැකලා ඒ රූපේ ගියා. ඒ රූපේ දන්නේ නැහැ මෙයා. හිතනවා කියන්නේ. මේ අනුව මේ රූපේ ගියාට පස්සේ මොන හද්ද වදයක් ඉන්නවද කියලා බලන්න හිත හිතා. ඔන්න ඔතන තමයි අපි දුක් විඳිනවා කියලා කියන්නේ. රූපයක් නෙවෙයි. තමන්ගේ ශරීරය දන්නේ නැහැ අත්වාසේ ඒ කාන්තාවක පිළිමියද කියන්නවත් මේ විදිහ දන්නේ නැහැ. මේ ඒකේ දැන් දැන් මේ හවල් එක්කෙනා දැන් මං ගැන හිතලා තියෙනවා. මං ගැන බලාපොරොත්තුවක් තියෙනවා. මේ මං ගැන මාව අසුරු කරන්න කැමතියි කියලා ඒකේ දන්නේ නැහැ. ඒක ශ්ලෝමිය සම්මස්නහරාදී දැන් කිසිවක් දන්නේ හවල් එක්කෙනා මං ගැන හිතනවා කියලා. එයාගේ හිතත් මං හිතන්නේ එයා වෙන එකක් හිතේ හිතාගෙන ඒකක් දන්නේ නැහැ. නමුත් බලන්න මේ තමයි මේක දන්නේ නැහැ. ශ්ලෝමිය සම්මස්නහරාදී කියන්නේ දන්නේ නැහැ අර හවල් තැන් රූපයක් දැක්කම. එහා දන්නේ නැහැ. කන දන්නේ නැහැ. ඒක මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ හිතේ වැරද්ද තියෙන්නේ. ඒ රූපේ හොඳයි කියලා ගත් විදිහේ වැරද්ද. අන්න ඔය අවබෝධය ඇති කරගන්න පුළුවන් හිතට මොනවා හරි ආසාවක් සම්බන්ධකමක් එනකොටම මේ රූප කලාප වල වැරද්දක් නෑ. මේ චිතන ක්‍රමයේ වෙනසතියි. එහෙනම් මොකක්ද හිතන්නේ? ඒක මට අයිති නෑ මගේ දෙයක් නෙමෙයි දැන් ඉවරයි. ඔය රූපි කොයිද? දැන් මේ ලස්සනයි කියන රූපේ. තව ටිකක් වෙලා යනකොට ඔන්න මැරිලා වැටෙන්න පුළුවන්. නැත්තම් එයාට මොකක් හරි රෝගයක් ඇති වෙනවා. නැත්නම් අන්තභාගයක් වෙනවා. නැත්නම් මහ මොන හරි කරදරයකටපත් වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙනවා. ආ දැන් බලන්න මොකද මම ආතංගුලන් ගිල මොකද ඇතිවන්නේ? ඈ දැන් මම ආස කරපේ කියන බොහොම මම ප්‍රිය කරගෙන හිත හිතා වුනේ කියන මම බලාගෙන ඉඳි ඇක්සිඩන්ට් එකක් වෙනවා. නැත්නම් මොකක් හරි දුක් වේගර භාගයක්. දැන් මම මොන තරම් කම්පණයකින්පත් වෙනවා. දැන් මොනවාට පුළුවන් මෙයාට මේ කම්පණය තුලින් යාව හොදකට ගන්න පුළුවන්. හොදකට හරවන්න පුළුවන්. ඈ දැන් දැන් මෙයා බුද්ධිමත්ව කල්පනා කරනවනේ මේ මගේ රූපේ නෙමෙයි මටයි තියෙන්නේ නෙමෙයි. ඒවා බාහිර ලෝකේ තියෙනවා. ඒ රූප දන්නේ නැහැ. ඒවා ස්වરૂපේ තමයි අනුමෝතක්ම දෙල්ලා බිදලා විනාශලා මැරෙන්නේ නේද? ඉතින් මම මොකටද මේ මට ආස කරන්නේ? ආස කරන්නේ කියලා මට මොකක්ද ඇති වැඩි? අපි මේ රූපේ ගත්තම කියලා. ආ ඒ රූපේ පොඩ්ඩක් හරි ලස්සනෙන් මගේ ඇඟට එනවද? අපි හිතමු ලස්සන රූපයක් අපි ගත්තා. ඈ හැඩවර එකක් ගත්තේ. ප්‍රිය. ආ ඔක අපට ඇලෙනවද? මේ රූපෙන් කොටසක් ඇදී මට ඒ රූපේ ලස්සන වෙනවද? යාර අපි අහලා තියෙන ඇත්තලා සිටුවරේ සාතන් වහන්සේ නමක් ගැන වැඩි විදිහ අවබෝධයක් ඇතිවෙනවා. එහෙනම් සාතන් වහන්සේ හරිම ලස්සනයි. හරිම ගැටුම්කරු. තරුණ හාමුදුරුවෝ. ඒෝනේ සිටුවරයා කල්පනා කළා මේ අනේ මේ හාමුදුරුවෝ මගේ භාර්යාව වුණා නම් එවනත් මේ හාමුදුරන්ගේ ලස්සන මගේ භාර්යාවට ලැබුණා නම් ආ මොකද උනේ? ඒ ගමන් මේ සිටුවරයා කාන්තාව බවට. අන්න බලන්න වැරදි සිටිවිල්ලක විපාකය වැඩි මොහොතක් ගියේ නැහැ. සහතන් වහන්සේ ගැන හිතපු වැරදි සිටිවිල්ලේ විපාකය තප්පර ගන්නක් යන්නේ ඉතින්ලා කාන්තාව බවට. එහෙමනම් මේ වැරදි සිටිවිලි වල දුරු විපාක කොච්චරද කියන සංසාරේ අනාදිමත් කාලයක්. අපි දුක් විඳලා තියෙන්නේ මොනවාද? ඒ රූප නිසා. මේ රූප නිසා තමන්ගේ හිතේ තියෙන බන්ධන නිසා. ඒක අපි හොඳට මතක තියාගෙන අපේ සිත සකස් කරගෙන මහන්සි ගන්න ඕනේ. මොකද ආකාශට්ඨාදි මුම්මට්ඨා දේවානාගා මහිද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨාදි මුම්මට්ඨා දේවානාගා මහිද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ දේශනං ආකාශට්ඨාදි මුම්මට්ඨා දේවානාගා මහිද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං දේවෝ වස්සතු කාලේන සස සම්පatti හෝතු කිය කීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කුලියාපිටිය තලහිති මුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කොරගස් අගාරයේ ධම්මකන්ද ස්වාමින්දයන් වහන්සේ